අවසරයි මෑණියෝනි සත්‍තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් නැත්නම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අර්ථ මහත්තයට කර්මා විගිලා සිටිමු අර්ථ මහත්තයගෙන් ලිඛිත ප්‍රශ්න ඉස්සර සභාගත කරන්න ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා අපි ඉල්ලනවා අසරසෝන් මහත්මයා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රතිස්තුති පාණිති භාවනා කරගෙන මම දැනගෙන සිට ඇතැම් අවස්ථාවල පරිසරයේ බොළු බවක් දැනෙන්නේ මෙය භාවනාවට සම්බන්ධ වෙයි සිටි අනුනාකරි පහදා දෙන්න ඒ වස්තාවයි ඒ වචනේ කියන්නේ පරිසරයේ පොද වෙනවයි කියන එක පොඩ්ඩක් තව නිදර්ශනයක් මාර්ගයෙන් හෝ පොඩ්ඩක් විස්තර වෙනවා නම් හොඳයි. එතකොට මම හිතනවා පොදු සාකච්ඡාවට හොඳ අසුභක් සකස් වෙයි කියලා කැමැතිද කියන්නේ සභාගත කරන්න. මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියන පරිසරයේ පොඩි වීමක් කියලා කියන්නේ. පරියක් භාවනාවක් මේක වෙන එකක්, සක්මන් භාවනාවක් වෙන එකක්, එහෙම නැත්නම් එතෙන්ද ජීවිතේදී සිදුවෙන එකක්ද කියලා පොඩ්ඩක් අපිට තොරතුරු ටිකක් වැඩි කරලා දෙන්න හොඳයි. කැමැති නම් ඒක නැත්තම් මම ඉල්ලා ඉන්නවා දේනකොට මේ විස්තර ලියන්න පරිසර පොදු වීමක් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ මේ ඉඳගෙන ඉන්නකොට කියන කතාවත් මේ සක්මන් කරනකොට වෙන කතාවත් එහෙම නැත්නම් ඉදිරිය ජීවිතේ වෙන එකක් තමයි. ඒ මොකද මේ පරිසරය පොදවගෙන පිළිමුදුරු වෙච්චහම ඒවනම් මේ සීකර මහත්තයා ඉන්නවා කිව්වම කන්නඩියක් දාගත්තා මොකද වෙන්නේ? භාවනා වෙන එකක් කියන්නේ මම තොරතුරු ටිකක් ඕන. ඒ නිසා කර්මා කළා ඒක තොරතුරු ඇතුළු කරන්න අපි ඊගා ප්‍රශ්නට. අවසර ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. පින්වත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා යයි මෙනෙහි කරමින් ගොරෝසු හුස්ම රැල්ල අත්දකිමි. පටන් ගැනීමේදී සෑම විටකම මූලික උපදේශ පන්තියට අනුව කටයුතු කරමි. හුස්ම රැල්ල වදින තැන ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේදී හොඳින් දැනේ. ආශ්වාසයේ සීතල සෞම්‍ය ගතියක් දැනෙන අතර ප්‍රශ්වාසයේ ඊට වඩා උණුසුම් බවක් හැඟේ. බොහෝ අවස්ථාවල පළමු ආශ්වාසයට වඩා ඊළඟ ආශ්වාසය වෙනස්ය. සමහර විට කෙටිවන අතර සමහර විට දිග වේ. එකට එක සමාන බවක් නැත. ප්‍රාශ්වාසයේද මෙසේ වේ. ගොරෝසුට දැනෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රමයෙන් නොදැනී යයි. සියුම් වී නොදැනීම පළමු ආස්වාසයේදී අත්දකිමි. මුල් ශරීරයම මුළු ශරීරයම කිලිපොලා යයි. ඊටමත් උස්සූ කඳු පන්තියක මුදුන්වල ඉහළින් අහසේ පාවෙන ගතියක් දැනේ. පහළට වැටී යයි බියක් නොදැනේ. මීදුම් වලාවන් වලින් පිරි කඳු අතර පාවෙන ගතිය ඊටාම සැහැල්ලු භාවයකින් දැනේ. ඒ තුල සතිමත් වෙමි. මේ වන විට ආනාපානයේ නොදැනී ගොස් ඇත. සියල්ලම ඊටා පැහැදිලිය. හිමිහිට කයට සිත රඳ සිත දමා බැලුවෙමි. කලබල නොවි සිත විනිවිද බලන විට බොහෝම පිරිසිදු හිස් අවකාශයක් අත්දැකීමි. පංච නීවරණ නැති බවට සතිමත් උනේමි. ශබ්ද තිබුණද ඒවා ගණන් ගැනීමක් නැත. රූප තිබුණද ඒවාට සැලකිල්ලක් නැත. සිතවිලි නින්දයෙන් බොහෝ ඈතින් තිබෙන බව දැනේ. ටික වේලාවක් සිටින විට බොහෝ ප්‍රියංකර කාම වස්තුවක් පිළිබඳව රාගසිතක් පහළ වුණේ. වහාම සතිමත් වීම තුල එය තුනිවීම දැකගත හැකි විය. ඉන්දිකටු වලින් ඇනෙන්නාක් මෙන් ශරීරයේ පොළොවට ස්පර්ශවන ශරීරයේ පහළ කොටස රිදුම් දෙන්නට විය. සතිමත් වීම තුල එය මුල මැද අග මෙනෙහි කොට අග දැක නැති වී යන අයුරු දුටු වෙමි. මේ වන විට විනාඩි 50ක් පමණ ගත වී ඇති බව හැඟේ. දැන් සම්පූර්ණ නිදහසේ ඔහේ බලාගෙන සිටියෙමි. භාවනාවට කිසිම බාධාවක් නැත. නමුත් වැඩි වේලාවක් ඉන්න ලැබුණේ නැත. කියා ගන්නට බැරි කායික අපහසුතාවයක් දැනෙන්නට විය. දන්න සියල්ල උත්සාහයක් ගත්තද පරියන්කේ හිඳීමට නොහැකි විය. මෙම අවස්ථාව සිත අදුක්කම සුඛ යන අවස්ථාවද මේ අවස්ථාවටපත් වූ පසු වැඩි වේලාවක් ඒ තුලම රැඳී සිටීම සඳහා කුමක් කළ යුතුද සතිය පිළිබඳ දැනුවත් වද සමාධිය ගැන දැනීමක් නැත මෙය සමාධියේ දියුණුවක්ද පින්වත් ස්වාමින් වහන්සේ මහා කරුණාවෙන් පහදා දී භාවනාව දියුණු කර ගැනීමට ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදු සුව දීර්ඝායුෂ ලැබේවා. ඉති අවසාන කොටසේ තමයි ප්‍රශ්නයකට රැඳලා තියෙන්නේ මේ කයේ දැනෙච්ච මේ හිතා ගන්න බැරි වේදනාව. ඒක අස්වාභාවික විදිහට අහන එක අදුක්කම සුඛයක්. ඒ කියන්නේ කයද දැන් මේ දෝමනස්සය අදුක්කම සුඛයක් වෙන්න බෑ. හිතන්න පුළුවන් ඇයි මේ හිතන්නේ කියලා නම එහෙම හිතන එකට මේකට ඊට බලපං කියන්නේ නෑ ඒක නිසා ඒ වගේ වෙලාවලකට ඊට පස්සේ දීලා තියෙන වාක්‍යයක් මට සත්‍ය තියෙන බව දන්නවා සමාධිය ගැන දන්නේ නැහැ කියලා මට ඒකට මුතුම සතුටක් ඒකේ දන්නවනම් පැටෙන හරිය සමාධිය පිටිපස්සේ යන කතිය තමයි පටලවන්නේ සමාධිය කියන්නේ නරක දෙයක් නෙමෙයි ඒක ඕනේ දාට ඒ නිසා බලන්න මේ වගේ වෙලාවට කයෙන් අහලා කායට තියෙන අපහසුම කයෙන් අහන්න මොකද කරන්නේ ඒකට එයා කියනවා එක්ක නැගිටපන් එක්ක කකුල දිගහැරපන් කොයි දෙයකට ප්‍රශ්න ඒ කොයි දෙයකට සතිය තියාගන්න නැවතිලේ නිශ්ශබ්ද සතියේ ඉරියව් මාර්ග මාර්ගලෝණ සක්මණ කියන්නේ නැත්නම් සක්මණ කියන්නේ ආය වාඩි වෙන්න ඔය මොනෝම හිතේ ඇති වෙච්ච අර පළපතියම සංහිඳියාව තත්පත් කතිය යම් ප්‍රමාණයකට රැඳිලා තියෙනවා ඒක නිසා මේ ඉරියව්ව පිළිබඳව හෝ සතිය සමාධිය පිළිබඳ කලබල වෙන්න යන්න එපා. සතිය පිළිබඳ සැලකිලිමත්. ඒක කියන්නේ මොකද? මේකේ මුල් ටිකේ බොහොම ලස්සනට පිළිපැත් කරලා තියෙනවා. එක වාක්‍යයක් තියෙනවා. ඒක ඉන්නකොට සැක ඇති වෙච්චාම කායික හිත දානකොට දුරට සැක දුර වෙනවා. ඊට නිස්කලංක වෙලා කියන බව. නිවන් තුන බව තමයි දැක්කේ. මේක තමයි දක්වන්නේ නම් හදාගන්න හැටි. ඒ එහෙම තියෙනකොට මේකේ තද අපහසුතාවය කියන්නේ. කටුබෙරේ දාලා පෙරලන වගේ. අච්චාරු දැම්මා වගේ. වඩපුවක් ගෙඩියක් වගේ. ඇඟ ඉන්නම බැරි කරනවා. ඒකකොට ඒක දැනගෙන ඇඟේ කඩන. මොකක්ද? ඒ කියන්නේ බොඩි නොලෙජ් එක බලන්න. බොඩි නොලෙජ් එක ගන්න මොකක්ද කරන්නේ? ඒක කරලා ඇඟ කියනවනේ නැගිටපොත් ඇඟ කියනවා කප්පියක්. ඒකේ ස්පෙસિෆික් කරා. සෝහි mindfully silently බලන්න සත්‍ය කරන්නේ උතුමේ කියනවා ඒක කරා කියන පරාජිත හැකියාවක් කියනවා අපරාධමත් ඉන්නේ කියන එක. නමුත් ඒක එක පරාජයක් නෙවෙයි. ඒක වෙනස් කරනකොට සත්‍ය කරන්න පුළුවන්. පස්සේ හිතුණා පුළුවන් වුණොත් ඉතින් වෙනස් කරලා පස්සේ අර කයේ තිබිච්ච අය මේ හිතේ තිබිච්ච සංකීර්ණියාව කියනවා කියලා දැනගන්න ලොකු ආත්ම ශක්තියක් එනවා. ඒක නිසා අපට උපස්මයක් තිබිලා තියෙනවා. ඉදියම මාරු කරන්නම හොඳ නැහැ. ඒක නැත්නම් මේ ඉදියම මාර්ගවල සතිය කැටි සමාධිය කැටි. ඒ උපස්මය දෙක අයින් කරන්න ඕනේ. කතා කරන්නේ සතිය නොකරන බවට ඉදියම මාර්ගයක් නැහැ. ඒකකට තමයි දෙන්නේ. ඒක වෙනම කැලක් පරිච්ඡේදයක්. මම දැන් කවුරු විකාර නැගිට කියලා හිතනකොට මට වේදනාව කොහොමද? ඒක මොහොතුමාම ඕනේ නැති. ඔක්කොම අපි මම නැගිටින්න ඕන කියලා නැගිටින්න හදනකොටම අර තුන කම්මනේ මේ ඒකට කියන්නේ දෝමනස වේදන නැතිනේ ඒක ඔක්කොම නිකන් සබඳු කුලක් වගේ එතන ඕකට වැඩි ඉරියව් වල දාගන්න යන්න එපා පොඩට වැඩි සමාධිය ගැන කලබල වෙන්න යන්න එපා සතිය පෙරමුණු කරගෙන යන්න කියන්නේ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස ඊයේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔබ වහන්සේ සතිය සහ සමාධිය අතර වෙනස පැහැදිලි කර දෙන සේක දෙන ලද සේක යලිත්වතාවක් එම ප්‍රශ්නයටම පිළිතුරු සාකච්ඡා කිරීම උචිතයයි සිතේ නම් පමණක් යලිත්වරක් සතිය සහ සමාධිය අතර වෙනස පැහැදිලි කර දෙන ලෙස ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි සතිය පිහිටවීම සමාධිගත වීම වැනි தත්වයන් පිළිබඳව හරියාකාර දැනීමක් නොමැතිව භාවනාව ඉදිරියට ගෙන යාම අපහසු වනු ඇතැයි හැඟේ. ඔබ වහන්සේට දලදා හාමුදුරුවන්ගේ සරණයි. එක වාක්‍යයක් තියෙනවා ඒකයි කලකා බැලීමේදී මේ සතිය ගැන දන්නේ නැතුව සමාධිය ගැන දන්නේ නැතුව විස්තර වශයෙන් දන්නේ නැතුව භාවනා කරගෙන යනකොට අපහසුයක් කියයි තේ කියලා. අන්නේ තමන්ට දැනෙන අපහසුය. කියනවනම් අන්නේක සාකච්ඡාවට මේ භාවනා කරනකොට මට මේ ඉගෙන දැනගෙන හිටියොත් මියපත් ඕනේ. නොදැනිටොත් මියපත් ඕනේ. සමාධියෙන් දැනගෙන හිටියොත් මියපත් ඕනේ. සමාධියෙන් නොදැනටොත් මියපත් ඕනේ කියන එක මියපත් පහසු කියලා කියන වචනේ උත්තර මට විස්තර කරලා දෙන්න මට ඒකෙන් ගොඩක් හම් වෙනවා මොකක්ද කිය යුතු කාරණා කියලා. ඒක නැත්නම් මේ සුසභාවතුම කලබෙන විදිහට දෙන්න තරමක් දැනෙන්නේ නැහැ. මොකද මතුවලා තියෙන අපහසුකම් මොකක්ද කියලා කියනවනම් ඒකට අදාළ වෙන විදිහට මගේ දැනුම හැදින්වීමට සතිය දාලා මගේ විස්තර කර දෙන්න පුළුවන්. ඒක කැමති නම් කියන්න තරහට මේක නොදැනීම නිසා දැනට අපහසු මොකක්ද කියලා. එතකොට ඒක ප්‍රයෝගික උත්තරයක් කරන්න. මේ කතාවක් වෙන්නේ අදාළ වෙන්නේ කට්ටියට නිදා ගන්න බැහැ. කැමතිද ඒක ක්‍රීමෙන් කරන පොඩක් අපිට තුත්තු ටිකක් දෙන්න. ඊමක දෙන්න කට්ටිය. ඒක නිසා මම කියලා ඉන්නවා ඒ ඒ තමයි දැනෙන කාරණාවක් නැතුව අපි මූල ධර්ම කරුණු ඇතුළේ අන්නගත්තොත් ඉච්ඡා ප්‍රායෝගික කරන චාරකයක් එක්ක වැඩ කරන වෙලාව තියෙනකොට ඒ නිසා මම කැමති බුදුන් තරම් මේක අපට සුද්ධ කිරීම ප්‍රායෝගික සාකච්ඡාවක් වෙන්න. බණ කී කියනකට වැඩි. ඒ අතර මේ ඉඳලම මෙන්න මේ ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ එක බොහෝ දිනවල මා උදේ 4ට කලින් අවදි වී බුද්ධ ගයා වජිරාසනය අරමුණු කොට කෙටියෙන් බුද්ධානුස්සතිය වඩා ජීවිතය පූජා කරමි. කෙටියෙන් චතුරාර්යක භාවනා වඩා ආනාපාන සති භාවනාව පුරුදු කරමි. කෙටි හුස්ම රැල්ල දිග හුස්ම රැල්ල හුස්ම රැල්ල සම්පූර්ණයෙන් දැක ආලෝක සංඥාව ඇති කර ගනිමි. මේ ආලෝක සංඥාව තුල ධානාංග වඩා පළවන දෙවන ධාන ඇති කර ගනිමි. දෙවන ධානය අනෙක් යෝගාවචරයනුත් අත්දකින ආකාරය මෙනෙහි කරන විට මෛත්‍රිය වැඩි සිත වඩාත් ප්‍රභාෂ්වර වේ. මෙය ආනාපාන සතියේ උදේ වය දැකීමට සුදුසු අවස්ථාවක් යයි සිතා හුස්ම ඉහළට වැටුණු විට පංච උපාදානස්කන්ධයේ ඇතිව නැතිව යන ආකාරයත් ප්‍රශ්වාසයේදී එසේම වන අයුරු මෙනෙහි කළෙමි. සිදු වූයේ බලාපොරොත්තු වාට වඩා වෙනස් දෙයකි. චිත්ත ප්‍රමෝදය අතුරුදහන් වී මා ටික වේලාවකින් සිහියෙන් පංච උපාදානස්කන්ධය මෙහි කරන බවයි තේරුණේ. මාස කීපයක් උත්සාහ කළද ඒ తත්වේ එතරම් දියුණු කරගත නොහැකි විය. මේ අවස්ථාවේ ආනාපාන සතිය තුලින් පංච උපාදානස්කන්ධයේ උදේවය දැකිය නොහැකිද? කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. මම ඊළඟට දෙනවා මේ භාවනා කරන පටන් ගන්නකොට මේ වගේ අපි මේ භාවනා උපදේශ පන්තියක් දෙනවා. කරුණාකරන්නේ උපදේශ පන්තියට අනුව භාවනා කරන්න. පටන් ගන්නකොට කියලා තියෙන කර්ම ගොඩක් ව්‍යාකූලතාවයට හේතු වෙන දෙන කියලා මට පේනවා. ඒකට අයිතියක් නැහැ ඒක ගැන නිවර්ණය කරන්න ඒක තමයි කියනවා මේ කියන தත්ත්වෙක එළියෙන්න බොහෝමත් කලී එකයි මේ මූලික උපදේශ පන්තියට හොක්ක් දෙන්නේ ඒක ඉවරන මූලික උපදේශ පන්ති ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ කියමුත් මට කියලා නැත්නම් මට ලක පොරොන්දුවක් නෑ පංච උපාදාන කාර්යය කියන්නේ උදේ අපේ උපකරණ කතාවක් මයිලන්නේ මයිලන්නේ කියන්නේ ආනපාන කරනකොට විස්තර කියන්නේ ඒකත් මට තේරෙනවා ඒක නිසා මේක මේ ලන්දේදී ලුකුණු පාරට ඇදලා දාගෙන යනවා. ඒ නිසා පිටතර සරල පිටු පාරක් තියෙනවා. මේ ලන්දේ කියන ලුකුණු පාරට ඇදපියෝ නඩගෙන පෙරහැර එනෝ කියන පැත්තේ කොල්ලෙක් යනවා අනේ නඩගෙන පෙරහැර කියලා. ලන්දේ කියන ලුකුණු පාරට ඇදපියෝ නඩගෙන පෙරහැර එනෝ කියන ඒ වගේ කතාවේ කලබලයි. දැන් කර්මාපිත ප්‍රතිපත්තිය අහලා යනු භාවනා කරන තුරුට බොහෝම සරල විස්තේ ප්‍රශ්න. විශේෂයෙන් පළවෙනි භාවනා පන්ති ආර ඒක කරන්න තරමට අහිංසක වුණු ප්‍රශ්නයක් එන්නේම නැහැ කියලා මම සඳහන් කරනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මාස 6ක පමණ කාලයක් දිනපතා පැය භාගයක් පමණ ආනාපාන සති භාවනාව වඩමි. මේට දින කිහිපයකට ප්‍රථම මම ආනාපාන සතිය වඩන විට එය සියුම් වන අවස්ථාවේදී සුදු පැහැති බලාවක් මෙන් දැర్శණය විය. එයද මාගේ අවධානය මදකට යොමු වුණි. එම අවස්ථාවේදී මට ආනාපාන සතිය පිළිබඳව අවධානයක් නොතිබිනි. එම සුදු පැහැති දැర్శණය ඊතා ශනිකව බියකරු අන්දමින් අඳුරු පැහැති රැල්ලක් මෙන් දැర్శණය විය. මට මෙම අවස්ථාවේදී බියක් දැනුණු අතර නැවත මගේ සිත නාසිකාග්‍රයේ ඇති ඊතා සියුම් හුස්ම රැල්ල වෙත යොමු වී ස්වල්ප වේලාවකින් ආනාපාන සති භාවනාවේ යෙදුවේ. ඊට පසු දින සිට කළ පරයන්ක භාවනාවලදීද සුදු පැහැති වලාකුළු මින් දර්ශන පැමිණියද මම ඒ පිළිබඳව අවධානය යොමු යොමු නොකොට ආනාපාන සතිය වෙතම සිහි සිත පිහිටවා භාවනාව කළෙමි. එවිට හුස්ම රැල්ල ඊතා සියුම් දැනි නොදැනි යන තත්වලට පැමිණේ. ඉහත සිදු වූ බියකරු අත්දැකීම මගේ සිත ආනාපාන සති භාවනාවෙන් පිට යාමක්ද ඉදිරියට භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේක ඇත්තටම දෙවෙනි තීරයෙන් පරිච්ඡේදයක තියෙන විදිහට කරනවා ඔබ දෙත් ලැබිච්ච කෙනෙක් වගේ ඒ නිසා දෙවෙනි තීරයෙන් තියෙන එකේ පේනවා නිවැරදි ක්‍රමය ඒක පරිවිධික වෙච්ච කමක් නැහැ. එතකොට අපිට පේනවා පාරම්පරික මේ වගේ තැනකට වල අනුකූල සිද්ධ වෙනවා පාරම්පරිකයන්ට පාරම්පරිකයන්ට කොහොමද කියලා කියච්ච එක දිවිනේටි කියන පරිපරියක් වෙලා තියෙන කමයි හරි. ඒ විදිහට අනුකම්පණය කෙරුවොත් ඒ පිටුපිට යන ගොඩාක් අඩු වෙයි කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස මා කය කෙරෙහි සිත පිහිටුවාගත් පසු මාහට ප්‍රකට වන්නේ පිම්බීම හැකිලීමයි. කයෙහි සිත පිහිටුවා ටික වේලාවකින් පිම්බීම හැකිලීම ප්‍රකට වූ පසු ඒ අතරතුර නොඑක් අතීත අනාගත අරමුණු වලට සිත දිවයයි. මෙසේ සිත අරමුණු කරා යාමේදී මා ඒ බව දැන නැවතත් තිම්බීම හැකිලිම කෙරෙහි සිත යොමු කරමි. එසේ කිරීම නිවැරදිද? එසේත් නැත්නම් මූල කර්මස්ථානීය වූ කය කෙරෙහි සිත පීඩවා ගත යුතුයදයි කරුණාවෙන් පහදා දෙනමින් අයද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දන්නවනම් මගේ හිත කියලා තියෙන සත්‍යයකට වේදනාවකට හිතවිල්ලට වගේ අරදරයකට අපි දැනගන්නට දැන් ඉන්නේ අගෝචර භූමියේ අනුතුරුදායක තැනක ക്ഷേම භූමියේ නෙවෙයි කෙලෙස මේක මට දැන් ඕන ക്ഷേම භූමියට අනුතුරු නැති තැනට ඉන්න නික්ලිහි තැනට ඉන්න ඒකට යෝගාවචරයම දන්නවා මම ඉන්නේ මේ තැනක අපි දැන් ආපහු ඉන්න ඕනේ මෙතෙන්ට ඉන්නේ නිසා යුතුය නාගෙන දැන් ආපහු ඒ බිම්බීම හැකිරීමටද කයරද කීපක වැදගත් නැහැ. ඒ දෙකේ කොයි එකක්ද එකක්. ඒ වගේ ප්‍රශ්න නෙවෙයි දැනගන්න ඕනේ. ඉන්න තැන අනතුරුයි, අනාරක්ෂිතයි, කෙලෙස්. ඒ වෙනුවට මට ආරක්ෂිත භූමියක් තියෙනවා, නික්ලේශී තැනක් තියෙනවා, ශිල්ප භූමියක් තියෙනවා. ඒ නිසා අතේ මෙතෙන්දී මේක මෙතෙන් දැයකම ආනපාන වෙන්න පුළුවන්, මේ ප්‍රයිම් වෙන්න, ආය වෙන්න පුළුවන් කොයි එකක්ද එකක්. ඒ වගේ එක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ දින තියෙන විදිහට තේරුම තියෙනවා. හොඳ නැහැ. එතන හොඳයි. ඒ හොඳ තැනට ආවම ඒක විශේෂිත වෙච්ච මානපාට මුලද නැද ගන්න. ඉන්නේ මුලද නැද. ඉන්නේ ඉරියව්වට කිසික ලොකුවට ගණන් ගන්නවා මේ පොතෙන්ට ආවා. ඒක ക്ഷേම භූමිය බව දන්නවා. ඒ දැනුම අපේ අයින් කරන්න බැරුණත් ඒ දැනුම තමයි අපි වෙලා තියෙන එකම දේ භාවනාවේ. ඒ කුණ්‍ය කාවක් තමයි. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදෙමි. හුස්ම දෙස හොඳින් බලා සිටිමි. එහි සියුම් තැන්ද පෙනේ. මෙලෙස සිටින විට හුස්ම සියුම් වී නොපෙනී යයි. කය සැහැල්ලු වේ. සියලු ශක්තිය හිත හිස වෙත එන බවක් හිත වෙත එන බවක් දැනේ. දෙපා පොළවේ ඇතත් එහි එය නැති ගානය. සිහිය හොඳින් පවතී. අවට ශබ්ද ඇසුනද නෑසෙන ගානය. පිළිමයක් හිඳුවා ඇතිසයක් හැඟේ. ආලෝකමත් බවක් ඇතත් ඒ කෙරෙහි අවධානය යොමු යොමු නොකරන්නේ මෙසේ හිඳින විට හිස මත රවුම් වලලු ආකාරයක් පවතී. සියල්ල ඇතිවන නැතිවන බවක් දන්නා බැවින් සතිමත්ව ඒ දෙස බලා සිටිමි. එවිට එම වලලු ආකාරයක් මදක් ඉහළට යයි. නැවත පහළට ඉහළට යයි. කිසිවක් කෙරේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එය මෙනෙහි කරමින් සිටිමි. මේ අපේ ලොවේ ලොවද කිසිදු සැපක් හෝ දුකක් හෝ කිසිම අරමුණක් නොපවතී. ධර්මයේ විසින් මෙතෙන් සිට මා භාවනාවේ ගෙන යන බවක්ද දැනේ. මෙය නිවැරදිද යනුවෙන් කරුණාවෙන් පහදා දෙන්න. මේක නිවැරදිභාවය පේන්නේ අර ධර්ම කියන ප්‍රත්‍යක්ෂණය කළ හැකි ආගමන ඉඳලා මෙතෙන්ට එනකන් ආපු පාර දාන්නවනම් අපිට සැකයක් වෙන්නේ නැහැ ඉදිරියට ගැම්මක් කියලා. සැකයක් හෝ වැරදි නිවැරදි බව පිළිබඳව කෙලෙත්තාලු වෙන්නේ මුලින්ම මෙතෙන්ට එන අකරමැද සතිය කැඩුම් තමයි. ඒ නිසා ඒක නිවැරදි කියලා හිතාගන්න. ප්‍රත්‍යක්ෂණය කරන්න උදා බලන්න සාධනය කරන්න අනිත් දවසේ අරමුණේ හිත හිතලා මෙතෙන්ට එනකන් ආපු ගමන මට දිගට මුලත් දිගේ අතහැරගෙන යනවා වගේ අඛණ්ඩව ගෙනියන්න එතකොට මට තේරෙන්නේ මුළු පද්ධතිය මුළු ඉතිහාසය මුළු සංසිද්ධියම තමයි තේරෙන්නේ තේරෙන්න මට සැකයක් හරිද වැරදිද කියලා ප්‍රශ්නයක් නැහැ සමදදී ප්‍රශ්න අඳුර ප්‍රශ්නයක් නැහැ අතීත සමාධි ප්‍රශ්නයක් නැහැ එතන පිම්බීම කියලා වෙන්නවද කය වෙන්නවද කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක හොඳට මතක තියාගන්න මේ කඩින් කඩ පොඩි කඩවීම වෙලා තියෙන එකයි සැකේ ඇවිල්ලා තියෙන්නේ. මේක හරි කියලා දාන උපකල්පනයක් කරනවා. අනිත් දවසේ කඩවීම වලට ඉදුණොත් අඛණ්ඩ සතියකින් යන්නේ ඒකට ඒ තමන්ගේම අත්දැකීම, තමන්ගේම සතියේ තහවුරු භාවය, තමන්ගේම සැකේට උත්තරේ වාටපත් වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ වාඩි වීමෙන් සෑහෙන වේලාවක් ආනාපාන සතිය වැඩිවීමට හැකි බව ඔබ වහන්සේගෙන් දැනගතිමි. සක්මන් භාවනාව නිම වූ සැනින්ම පරයන්කේ වාඩි වීම සුදුසුද? නොයසේනම් මේ භාවනා කෘත්‍යයන් දෙක අතර කාලයක් තිබිය යුතුයද? එසේනම් කොපමණ කාලයක්ද? මේ පහදා දෙනමින් ඊටමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉතින් මේ දෙක අතර කාලයක් තියෙන්න ඕනේ නැහැ කියන එක තමයි ප්‍රතිපන්ති දෙන්නේ. ඒ කියන්නේ මේ තබෝදලා අතුරුලපත් ගන්න අතරමැද අත වේදනකපත් ගන්න ඕනේ නැත්නම් අත ගාලාරපත් ගන්න ඕනේ කියලා කරන්නේ අතෝදලටපත් ගන්න. අතෝදලටපත් ගන්න. ඒ වගේම මේ මුන්නගේ අත ගන්න ඕනේ නැත්නම් ගන්නත් කියලා හුවත් ගන්න ඉස්සෙල්ලා අතෝදලටපත් ඉන්පස්සේ වැඩි කොට කතා ගන්න කියන එකක් ටිකක් කතා ගන්න කියන. ඔය තමයි ලෝකේ කියන්නේ. මුත්‍රිඥාන කියන අනන්තනිකව අතරක් නොතබා සක්කු නිවැරදි කාමයකට යන්නේ. ඉතින් ඒක නැති වෙන අය තමයි මොනවද කරන්නේ කොහොමද කරන ප්‍රශ්න බලන්න. අනිකට වැරදි උපකල්පනයක් අපි කියන්නේ. දැන් මූලික උපදේශන කියලා කියන්නේ පුළුවන් හැම වෙලාවෙම අභ්‍යන්තයට පූර්ව කෘත්‍ය වගේ දක්වන කරන්නේ. ඒ සක්මණේ ඇතුළේ ඉති ගැම්මේ හේම ගිල්ල පරියන්ක භාග වෙච්ච එකයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස එදිනෙදා කටයුතු වලදී සතියෙන් ගත කිරීමට උත්සාහ කරමි. කරන කාර්ය පිළිබඳව සිහිය පාත්වා ගැනීමට උත්සාහ දරමි. ඒ අතර සිතට එන සිතිවිලි රාග සහිත බවද, ద్వේෂ සහිත බවද සිහිවන විට එම සිතිවිලි වල දිගටම එල්බ ගැනීම නතර වන අතර සමහර සිතිවිලි හඳුනා ගැනීමකින් තොරවම නතර වේ. ස්වාමින් වහන්සේ යම් කාර්යයක නිරත වන විට සිතට එන සිතිවිලි සියල්ල රාග, ද්වේෂ, මෝහ ලෙස හඳුනා ගැනීමක් ස්වාමින් වහන්ස යම් කාර්යයක නිරත වන විට සිතට එන සිතුවිලි සියල්ලම රාග, ద్వේෂ, මෝහ ලෙස හඳුනා ගැනීමක් කළ යුතුයද? එදිනෙදා ජීවිතයේදී විදර්ශනාව වඩනායුරු කරුණාවෙන් පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි. අපි වැඩක් කරනකොට පිටිලි වල වර්ණ බේද රස බේද හඳුනන්න බෑ. අපි සීල වල බහාතරුවක් විතරයි මම දැන් ඉන්නේ හිත විතර කියලා තේරුම් ගන්න පුළුවන්. අප දැන් හිතවිලි කියලා දැනගත්තා. පස්සේ තමයි හිතවිලි අන්තර්ගතය දැනගන්න පුළුවන්. ඒක වෙන වැඩක් කරනවා මේක කරන්න බෑ. ඒකයි මොකද බලාපොරොත්තු වෙපා. ඒ වගේම ඉරිදා ජීවිතයේ ගාව ප්‍රශ්නිකා ඉරිදා ජීවිතයේ විදර්ශනා කරන හැට පිටමද කියන දේශනා මම කැමති දැනගන්න දැන් පරියන්කේදී කොහොමද විදර්ශනා කරන්නේ? දැන් කොහොමද සක්මණේදී කියලා මට ඒ අනුවණක් කියලා දෙන්න. අදින් මේ ඉතිවිදි වල අන්තර්ගතයේ වෙන වැඩක් කරද්දී ඉගෙන ගන්න අහන වගේමයි ඉතින්දා ජීවිතයේ අර විපස්සනා කරන්න හානි කරනවා. ඒක කරන්න බැරි ඉන්න පුළුවන් අපේ ඉතිය බැරි කමට අරයන්කේදී කරන්න ඉගෙන ගන්න. අත්මයේදී කරන්න ඉගෙන ගන්න. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඉදින්දා ජීවිතේ කරන්නේ සම්පූර්ණ කටවුත්තරය බලාපොරොත්තු වෙන්න. දැනට කොහොමද භාවනා කරන්න කියන විස්තරය තියෙනවා නම් අනුලේසි ඉන්දියා ජීවිතයේ ශා උපසනා කිරීම පිළිබඳව අගේ අදහස් පළ කැමැතිද මේ ඒ ප්‍රශ්නට තමන් දැනට කරන විදිහ ගැන පොඩ්ඩක් කියන්න විපස්සනා කොහොමද දැන් පරියන්කේදී කරන්නේ දැන් තක්මී කරන්නේ කියලා. ඒව නැත්තම් මම කියනවා ඒ දෙක කරනකොට අර පිළිමෝකේ. අවසාන ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ගරු ස්වාමින් වහන්ස අටසිල් පවාරණයෙන් පසු අද දින රාත්‍රී ආහාරය සම්බන්ධව පිළිපැදිය යුත්තේ කෙසේදයි පහදා දෙන මැනවි. ඊයේ පැත්තක අල්ලලා කන්න එකයි තියෙන්නේ. යම් පිට නැතුලා දෙන්නේ. දැන් විතර කල්පනාව ඈත. දැන් 12 පැන්න විතර. පවුලක් පඩා. පඩාට කරන කර්තනයේ දෙන තමයි කහරාට හරිම කරනවා. මොකද මට පැවිදි වෙන්න තිබුණ එකම ප්‍රශ්නේ ඔච්චරයි. දැන් දැනට දෙපාරක් කන්න ඕනේ. ඒ නිසා මම කල්පනා කරන්නේ කොහොමදයි කරන්නේ. තාම කන ගමන් උනත් කල්පනා කරන්නේ නොකනා නොකා ඉන්නකොට ඒක කරන්නේ. ඒකද ලෙඩේ වැඩි ජනස කියන දේ නම් මේ ලෝකයට ගන්නකොට ලෙඩ දෙකයි තිබේ. jigaccha vipasa. බඩගින්න සහ විපාසා. මේක නෝ මේ සියලුම ලෝක හතරකට තියෙනවා. ඒක නිසා අපි කැම දාසක. ඔකම තමයි කල්පනා කරන්නේ. විදුවට පස්සේ අපිට කැමති විදිහකට පරිභෝග කරන්න ඕනේ. ඒක කිසිම නෑ. එහෙම කියත හැකි වෙන ඩයබටික් කියනවා නම් සීනි කන්න එපා. ප්‍රෙෂර් ගන්න නම් කිව්වේ ඒක කන්න එපා. එහෙම යෝගයක් තියෙනවා ඒක නැත්නම් මම මෙච්චර දක්ෂ නෑ. ඒක නෙමෙයි මට ඉන්න ඕනේ. අට ওই ප්‍රශ්න කියන්නේ විදුවට පස්සේ ආරම්භ පිළිබඳ ප්‍රශ්නයක්. මේක අත්‍යවශ්‍ය කියලා කියනවා. ඉතින් අපිට තව වෙලා තියෙනවා. ප්‍රශ්න දෙක තුනක් මට අල්ලගන්න සිද්ධ වුණා. ඉතින් මම කැමති ඒ කාටද ප්‍රශ්න පිළිබඳව කටයුතු දෙන්න කැමති නම් ඒ වෙලාවට අවස්ථාවක් තියෙන බවට දැන් ප්‍රශ්න තියෙනවා. කර්මාන්තල ඉදිරිපත් කරන්න කියලා ධර්ම සාකච්ඡා කරනවා. ස්වාමීන් මේ අවසර ස්වභාවයෙන් අවසර මේ දෛනික ජීවිතයේ ප්‍රායෝගික මොන පාර ප්‍රශ්න වලක් තියෙනවා අවසරය ප්‍රශ්න අහන්න. දැන් මම මේ භාවනාවට සම්බන්ධ වෙනවා කියලා දැකලා අපේ රාජ්‍ය මේ මොනවාද කුලයක් ගෙනල්ලා දුන්නා. ඒ කුලේ කියලා තියෙනවා මගේ වයිෆාන්ති කියවුවොත් මාගේ ශාන්තිනායක බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සද්ධර්මයේ අනුභවයෙන් බලයෙන් හා ලෝතුන් කලීම පවත්වූ බුද්ධ ශක්තියේ අනුභවයෙන් බලයෙන් හා මාසුරුන් ලබන්නා ශීල බලයෙන් අනන්ත සංසාරයේ පටන් මේ දක්වා මා රැස් කළා වූ සියලු අකුසල කර්මයන් මේ මොහොතේ පටන් අහෝසි වේවා නැති වේවා අක්‍රිය වේවා අනන්ත සංසාරයේ පටන් මේ දක්වා මා රැස් කළා වූ සියලු කුසල කර්මයන් මේ මොහොතේ පටන් ඉස්මතු වේවා ක්‍රියාත්මක වේවා ඉස්මතු වී ඒ ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මාගේ ශරීරයේ සෛලයක් සෛලයක් පාසා ගමන් කොට මාගේ ඇස් හිස් මස් ලේ ඇට මිදුළු ආදී වූ සකල සර්වාංගයේ ලේ ධාතු පිරිසිදු වේවා සූපත් වේවා එසේ පිරිසිදු සූපත් වීමෙන් මාට මෙතෙක් කුරුම නොවූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ පටන් ලැබෙනවා ඒකාන්තයි සත්‍යයි මේකත් සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක වීමෙන් මා සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා මාස්සවපීමෙන් අප සියලු දෙනාට ශක්තියක් ලැබේවා සාදු සාදු සාදු ඔය වගන්ති මාලාව කියවලා මට මේ පළවෙනි පාරේ හිතුනේ ඔය කවුද මම මේ මේ සූපත් වෙනවා කියලා ගඟ නගන්නේ කවුද? ඕක කියවලා කියලා සූපත් වෙනවා. කියලා මම පළවෙනි පාරේ මම ආච්චිගේ මූණ හැමදාම උදේ ඒක ලියලා දෙනවා නැටි උදේ සවස කියවන්න කියලා. ආච්චිට උදේ හවසම මූණ හැමෝම කරන්නේ. ආච්චිට කිව්වා ආච්චි කියවන්න කිව්වා. හැබැයි ආච්චි කියවන්නේ නැහැ. මාසෙකට විතර පස්සේ ආච්චි නෝක ගෙනල්ලා ආයෙ මට දුන්නා. ඊට පස්සේ මම කල්පනා කරා මේ වැඩිහිටියෙක් මේ ආච්චි කෙනේ ආච්චිට වැඩිහිටියර කරන ගෞරවයෙන් සහ ඔව් ඒ ගෞරවයෙන් සහ ආච්චිට සතුටක් එනවා නම් ඇත්තටම ආත්මార్థකාමී රෝගී මට සතුටක් එනවා කියලා කියන්නේ. ඉතින් ඔහොම කියවන්න පටන් ගත්තා. හැබැයි කියවන හැමතරම මේ මා මා මා කියලා කියද්දි ඇඟ පිටයක් නම් එනවා. හැබැයි මොකද්ද මේකේ අවශ්‍යතාවය කියලා හිතනවා. පහද ඕක තන මම දැන් පොඩ්ඩක් පහද බලමු. මයික් එක පොඩ්ඩක් ඈත් කරලා කතා කරන්න ඕනේ ළඟ වැඩි. මේක ඇත්තටම අද හැදෙන තරුණ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ මන්තිමතාන්තර දන්නේ නැතුව අපිට එක එකනා අපි ඒකට අනපනත් පවවන හදනවා. ඒ අහන කියන එකනාගේ මානසිකත්වයේ දන්නේ නැතුව අපි එක එක පූජා විදි එක එක වාක්‍ය දෙන්න හදනවා. ඒකේ හොඳක් හිතාගෙන තමයි ඇත්තටම වාක්‍ය ලියන්නත් ඇත්තේ කොලයක් අච්චු ගහන්නත් ඇත්තේ අත්තම ගාවට එන්නත් ඇත්තේ අත්තම දෙන්නේ හොඳ අදහසින් තමයි. නමුත් මේක පැටවිල්ලක්. ඉතින් ඒක නිසා අර බාර ගන්න එක්කනට මේක හරියටම ගැලපුණේ නැත්නම් ගොඩාක් වෙලාවට මේකෙන් වෙන්නේ රවුම් හිලකට හතරස් කුණ්‍යක් ගහන්න හදනවා වගේ පිටින් දෙන්නේ නැහැ. ඉතින් මේ වැඩේදී කියන්න බෑ එක්කෙනෙක් ළඟවත් පරිදි අදහස් තිබුණා කියන්නේ. ඔක්කොගෙම තියෙන ඇත්තටම බොහොම හිතකාමී අදහස් එහෙම නැත්නම් සුවයලවන අත්සිද්ධිය සලකන දේවල් නම් කර්ම වේදේ වැරදි. දැන් මේ කියන පුද්ගලයාට වෙලා තියෙන්නේ මේ මමෙක් නැතුව සූපත් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ. ඒකත් එච්චර සෞඛ්‍ය සම්පන්න පාදයක් නෙවෙයි. ඒක අනිත් පැත්තේ තියෙනවා ਸਰවචනාංශේ සඳහන් කරලා තියෙනවා ඡන්ද මූලක අභික්කවේ සබ්බේ ධම්මා. මොන දෙයක් හරි ඇති වෙන්න ඒකට කැමැත්තක් පහළ වෙන්න ඕනේ. කැමැත්ත පහළ වුණාට පස්සේ තමයි වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මේකෙදි කැමැත්තක් ඇති කරලා තියෙනවා. මම මේ කරන්න ආව කටයුත්තෙන් බුදු ධර්ම සංඝ ආනුභාව බලයෙන් මගේ නරක හිතුවිලි පහළ වේවා කියලා. ඊට පස්සේ හොඳ හිතවිලි නැත්තම් පිං මුදුන්පත් වේවා. ඉතින් ඔය කැමැත්ත පහළ වුණ බව හැබෑව. ඒකත් බුද්ධ වචනයක් තමයි. නමුත් බුදුරජාන් වහන්සේම කියලා තියෙනවා නකෝපනේතම් භික්කවේ ඉච්ඡේව පත්තම්පා. මහණෙනි කැමැති වෙච්ච පමණින් ඔක්කොම ඉෂ්ට වෙන්නේත් නැහැ. කැමැති වීම අවශ්‍ය අංගයක්. කැමැත්තෙන් ඊට පස්සේ කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒක නිසා කැමැති උනේ නැතුව ප්‍රතිපදාව කරන්න හදනවා කියන්නේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ වැඩක්. කැමැත් ඇති කරගෙන එතනින් අතර උනාට ඉතුරු වැඩ යන්නේ නැහැ. ඒ නිසා මේ කැමැත්ත ඇති කරගෙන ඒ කැමැත්ත අනුව කුසල ඡන්දය අනුව ඊට පස්සේ කලීතු වැඩ ටික කරගෙන යන්න ඕනේ අපේ චිත්ත වීර්ය විඥානේ පිරිසුදු පාත්තකන යන. ඒ නිසා ඒ අදහස හරියි. කාට හරි මේ බුද්ධ ධම්ම සංගති විධාන භාව වලින් මගේ හිතේ කෙලෙස් දුරු වේවා කියන චේතනාව නැත්තම් කුසල ඡන්දය හොඳයි. පින් ඉදිරිපත් වේවා කියලා. නමුත් මේ ප්‍රාර්ථනා පමණින් ඕක හිත වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් බුදුජාන් වහන්සේ දීලා තියෙන්නේ රූපාරම්මණයකට හිත තැබීමෙන් ඉදිරියට ඉදිරිපත් වෙන තියෙන කෙලෙස් පහළ නොවීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාච පදහත් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාච පදහති මගේ හිත දැන් මේ ප්‍රාර්ථනා කිව්වට පස්සේ පිරිසුදු උණයි කියමේ චිත්තක්ෂණේ නැව තීගා චිත්තක්ෂණේ පිරිසුදු කතා කියලා ඒකේ සාර්ථකයක් නැහැ ඒ සඳහා අපි මූල කර්මස්ථානෙකට කය හෝ ආනපානිය අරගෙන කොනද බුද්ධ හනසතියෝ අරගෙන නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් සිහිකඳ වීමෙන් තමයි එනේන චිත්තක්ෂණේ බේර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සිහිකඳ වීමම කුසලිකුත් වෙනවා. ඒක නිසා මේ විදිහට පිටිය සකස් කරාට චේතනාව පහල කරාට ඉදිරි වැටික යන්නේ නැත්තම් නිකන් පිටිය සකස් කරලා සුද්ධ කරලා තියාගෙන ඉඳලා ගියේ හැදෙන්නේ නැහැ. ඒක නිසා ඒක හොඳයි. නමුත් අර මේ කියන විදිහට මේ එකක් කියවමනේ එක චිත්තක්ෂණයක් පැහැදිලි වෙනවා කියලා කියමු. ඊට පස්සේ චිත්තක්ෂණේ පැහැදිලි වෙයි කියලා කියන්න බෑ. ඒක නිසා මේ මේව ලේසි. මේ වගේ වැඩ හරි ලේසි සූර්යයක් අතරපතෝ දින ඉනේ බඳගෙන ඉන්න ලේසි. එහෙම නැත්නම් මේ වගේ වාක්‍යයක් දෙකක් කියවලා ඊටු දවස් දෙක කරන්න තියෙන ඕනේ වැඩක් කරන එක ලේසි. චිටටිය වග වෙන එකක් පුදුරජානන්සේ බලාපොරොත්තු වෙන්නේ දවසේ වැඩි වේලාවක් නැත්නම් දවසේ පැයක වැඩි හරියක් මේ එකම අරමුණක හිත තියාගෙන ඉන්න එකට. ඉස්සලහලා තිබුණා ඒක පිම්බි මැටලිමි තියන්නද, කයේ තියන්නද, බුද්ධානුස්සති තියන්නද කෝකේ හරි කමක් නැහැ. ඒකක තැබීමට ගන්න උත්සාහයකට මේක පදනම නම් මේක හොඳයි. නමුත් මේ පදනම දාලා ඒක කරන්නේ නැත්නම් ඒක නිකන් අර දේශපාලනඥයෝ මුල්ගල් තියනවා වගේ. මුල්ගල නම් තියෙනවා මුල්ගල මුල් බයි. ගොඩ නැගිලා හැදෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ දේවල් වෙනකොට මේ හොඳ අදහසින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වුණාට ප්‍රතිඵලේ ඒකාන්තයෙන්ම හොඳ නැ විශේෂ මේ මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමදක් කරන්න බෑ. මුන් හැමදේම කල්පනා කරනවා. මොනම දෙයක්වත් සද්ධාහට සද්ධාහ පිළිගන්නවා අත්තම වයසේ ඉඳලා. බුදුහාමුදුරුවෝ ඉඳලා නෙමෙයි. මේක ලොකු දෙයක්. නමුත් ඒකට මනසට ආකාර පරිවිතක්කයට ගැලපෙන්න ඕනේ. අන්වේ ඥාණයට මේක ගැලපෙන්න ඕනේ. ණය විපස්සනාට ගැලපෙන්න ඕනේ ගැලපුණොත් කරලා බලන්න. ඉතින් ඒ වගේම කොල්ලා බලනවා අත්තම්ම කිව්වට අත්තම්ම කරන්නේ නැහැ. අය තවත් ලකුණක් කැපෙනවා. ඒත් මං කියනවා අත්තම්මත් හරි පුත්‍රයත් හරි. ක්‍රමවේදේ වැරදි. ඒ නිසා සර්වචන් වහන්සේ කියන්නේ මේ සියල්ල සද්ධාවෙන් සිද්ධ වෙන්නේ සද්ධාවෙන් පටන් අරගන්න ඊට පස්සේ ක්‍රමවේදයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාව කරනකොට තමයි අර සද්ධාවෙන් පටන් ගත්ත අදහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එහෙම නැතුව මේ පිටිය සකස් කරලා තිබ්බට හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා හුඟක් ආගම් වල මේ වැඩේ කරනවා. කෙරුවට ඊගාවට ඒක පවත්ත නැහැටියක්. කලීතු භාවනාවක් කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දකින දකිනට ලින්ක් පන්ට හදන මිනිස්සෙක් වගේ කියලා කියන කවදාකවත් උල්පතට යනකම් හරන්න පුළුවන් කමක් නැහැ. ඕන තැනක ලින්ක් කපන්න පටන් ගන්න ලේසි. නමුත් උල්පතට යනකම් හරනවා කියන එක උල්පතට යනකම් හරන මිනිහට විතරයි වතුර හම්බෙන්නේ. අනිත ඔක්කොම ලික්කපට අදහසින් වැඩ පටන් ගන්නවා ඉවරක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒවට කියනවා මහා සමාරම්භ අපකිච්ච කියලා. ලොකුවට පටන් අර ගන්නවා කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ. ඇයි ඒව සෝබනේ කියලා අපි සාසනයේ තියෙන සෝබනේ කියලා කියන්නේ අඳුරේ විතරයි තියෙන්නේ හීයක් නැහැ. ඒක නිසා මේ වගේ තියෙන හොඳ පැත්තක් අනිත් ආගම් වල ඕකමයි තියෙන්නේ. ඒකට බනින්නත් එපා. ඒකේ තියෙන මේ සුද්ධ ලියවිලා අත ගෑවත් ඇති. කියලා සුද්ධ ලිවිල්ල උඩ තියාගෙන ඉන්නවා. නමුත් ਸਰවඥ සුද්ධ ලිවිල්ල නැහැ කියන්නේ සුද්ධ ලිවිල්ලක් තියෙන හැබැයි ඒක අණුව වැඩ කරන්න කියලා කියනවා. නැත්තම් මේ හොඳ වෙදකෙන් හොඳ කසාය තුණ්ඩුවක් අරගෙන ඇවිල්ලා කසාය තුණ්ඩුව කීව කීව හිටියට ලෙඩ තනිපෙන්නේ නැහැ. නැත්තම් ඔය වෙද පොතක් ගෙදරගෙන තියන්න බෑ නේද ලෙඩ තනිපෙන්නේ බෑ. ඒ බෙහෙත් හොයන්න ඕනේ ඒක අත එකට හිඳින්න ඕනේ ප්‍රතිවාප දාන්න ඕනේ බොන්න ඕනේ වැඩි පුනේ බලන්න. ඒක නිසා බුද්ධානුස්සතිය හරි කමන්නේ ධම්මානුස්සතිය යමන සංඝානුස්සතිය හරි කමන්නේ කායනුපස්සනාව හරි කමන්නේ ආනාපාන හරි කමන්නේ මේ ප්‍රාර්ථනාවකින් පටන් ගන්න එකක් තමයි හැබැයි දිගට කරන එකේ තමයි ප්‍රශ්න. දැන් මං කියන එක පිළිගන්නවා. ඇති යන්ත. වෙන මොනවද කියන්නේ? වෙන මොනවද කියන්නේ? ඒ අ පහන් පතු කරන්නේ බුද්ධ පූජා කියන්නේ එයයි. ඒක අපි සංකේතාත්මක කරන ස්තුතියක්. අපි දැන් ඔය පිටරටවල වල අම්මගේ උපන්දින තාත්තගේ උපන්දින කාඩ් එකක් අරිනවනේ. ඒක මොකක්වත් වෙන්නේ නැහැ නේ. අපි ලංකාවේම කාඩ් වල හරියන්නේ අලුව කෑල්ලක්. එහෙම නැත්නම් දොදොල් කෑල්ලක් හරියොත් අහු වෙනවා. කාඩ් වලට අපේ ලංකාවේ හරියන්නේ නැහැ. ඒ රටේ නෑ තාමත් වැදගත් විදියට කරන්නේ කාඩ් එකක් දෙනවා චොක්ලට් එකක් ඒකෙන් කිසිසේත්ම කියන්නේ මේ මේ කෘතගුණ සැලකුවා කියලා මේ ඒකට කියන ඉංගියක්. ඒකට අපි කරන සංකේතයක් කරනවා. ඒ නිසා මුළු ලෝකෙම තියෙන සංකේත. ඒ දද්දොස්තර කෙනෙක් කියනවා මට මුදටම වයසක අම්මා කෙනෙකුට කම්මුල් මේ දාතක් නරක් වෙලා මෙතන ඉදිමිලා ඒකට මේ වුණු ගාලා අපි ඔය එක එක මතුරුනවා අනම්මනම් කරනවා. ඉතින් එයා ලෙඩා ඉස්සරහා තියාගෙන යුනිවර්සිටි එකේ ළමයින්ට ලෙක්චර් එකක් දෙනකොට ඉතින් දෙමළ ගෑනු ළමයි කිව්වලු බලන්න මේ මෝඩ මිනිස්සු දත ඔපරේෂන් කරනවා බෙහෙත් කරන වෙලාවට මේකට පිටින් තෙල් ගාලා මතුරුලා හරියන්නේ නැහනේ. ඒකනේ ඩෙන්ටල් සයන්ස් එක තියෙන්නේ. දැන් උගන්නන එක්කනා හියුමන් බයොලොජි දන්න භාවනා දන්න කෙනෙක්. ඉතින් යාර ලෙඩාට බනිනවලු මේ වෛද්‍ය ශාස්ත්‍රය තියේදී මෙහා මේ නිකන් මැජික්ලි කරගෙන ගිහිල්ලා ආහාර කරගෙන ඉන්නයි කියලා. මෙතන බලනකොට ඒ කියන දෙමළ එක්කනත් නෝනත් පොට්ටුවක් කියලා තිබුණා. ඉතින් ආලු දැන් ඔය පොට්ටුව තියන්නේ නෑයි කියලා. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න විද්‍යානුකූල දන්නේ නැහැ පොට්ටු තියන්න ඕනේ නෑනේ. එතකොට මතක් වුණේ අපි දැනගත්තේ නැතුණාට එයාගේ වැරද්ද අපි නොකරනකොට අපි වෙන වෙන්ටි වගේක් ඒ සංකේත හරහා අපි දවසකට ලක්ෂ වාර ගණනක් කරනවා. ඕනෙම තැනක ඕනෙම යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා ඒ යන්ත්‍රය කෙරේ පිහිටිය යුතු ආකාරයක් තියෙනවා. එහෙම නැතු ජීගම යන්ත්‍රයක් පටන් ගන්න බෑ. ඒ වගේ තමයි මන්ත්‍රයක් මතුරන්නත් ඉස්සෙල්ලා හදිය යුතු තටු තියෙනවා. ඒක හදලා තමයි මන්ත්‍රය මතුරන්නේ. ඉතින් ඒකට කියනවා පූර්ව කෘත්‍ය කියලා. ඒවට පිළිවෙලක් තියෙනවා. ඒකේ විද්‍යාවටත් තියෙනවා, গুপ্ত ධර්ම වලටත් තියෙනවා. එකක්වත් මේ ලෝකේ නැහැ. එහෙම ඒ රිචුවල්ස් එහෙම නැත්නම් ඒ ඒ පැවතුම් අවතුම් නැති මොකක්වත්ම ලෝකේ නැහැ. එචි බුදුහාමුදුරන්ට පූජා කරන එක අපි අපිට හිතා ගන්න බෑ. නමුත් අපේ ජීවිතේ බැලුවොත් 90%ක්ම උදේ ඉඳලා අපි කරන්නේ රිචුවල්ස් විතරයි. හරවත් මුකුත්ම කරන්නේ අපේ ජීවිතේ කරන හරියක් මේ චාරිත්‍ර වාරිත්‍ර ඉතු කරන ඉන්නවා මිසක් එක එකක් දන්නේ මේ චාරිත්‍රයෙන් වැඩක් වෙනවද නැද්ද කියලා. ඒක මේ සමාජයට කරන ගෞරවයක්. ඒ නිසා ඕනම කෙනෙක් බලන්න අපි කරන වැඩ උදේ ඉඳලා හැන්ද වෙනකන් 100ට කොච්චරක් අදාළ නැති වැඩද කරන්න කියලා. ඇබ්බැහියට. ලේනෙක් දිහා බලන්න ඌගේ ඇබ්බැහියට ඌ තියෙනවා. වේයෙක් දිහා බලන්න ඌගේ ඇබ්බැහිය ඌට තියෙනවා. ඒ හැම එකක්ම දුවන්නේ පුරුදු කරපු චාරිත්‍ර කොටකට. ඒක විස්තර කරන්න අපිට බෑ. හැබැයි ලේසි වැඩේ තමයි මම නොකළුවත් නොකරමියේ ගැරහීම. මට මතක නැහැ කවිපන්ති තියලා තියෙන්නේ පවකෝය දාට පාණින් තරදීම මානකරුවත් නොකරමියේ ගැරහීම. කරන කෙනාගේ ගෞරවයට කරනවා. Taman කෙරුවා නොකරුවා කියලා ප්‍රශ්නයක් නැහැ. කාටවත් කියන්න බෑ බුද්ධ පූජා තියන්නම කියලා. එහෙම කියන්න බෑ. හැබැයි කරන කෙනාට කියන්න පුළුවන් යා කරන්නේ යම් නැද ඉඳලා. යාට අයිතිවාසිකමක් තියෙනවා. ඒක කරන්න මට කරන්නත් පුළුවන්. ඒක නොකරන්නත් පුළුවන්. ඒක නිසා ඒකට මේ වගේ දේවල් කරුණු ගන්නවලා කරන දේවල් නෙමෙයි සද්ධාවට වැටෙන දේවල්. හැබැයි කවදා හරි මේ ඔන්න 60 විතර පිරෙනකොට ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා ජීවිතය ගැන මොකක්වත්ම නෙවෙයි බුදු ඇබ්බැහි ටිකක් විතරයි. ওই වයසට තා ටිකක් උඹ පෙන්කලකන හිටපන්. හැබැයි තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අපිත් දන්නේ නැතුව අපිත් ඔය සම්පූර්ණ සම්ප්‍රදායට අහු වෙනවා. මං කියන්නේ සම්ප්‍රදාය අහු වෙන හොඳයි කියලා. මං කියන්නේ ඒක තියා විවෘත මනසකින් ඉන්න තව කරන කෙනෙක් දිහා බලනකොට අපිට මතුවෙන සැකය අපේ චාරිත්‍ර වාර්ත දිහා බලනකොට වෙන ආගමක කෙනෙක් අපකෙදේ සැක කරනවා. වෙන සංස්කෘතියක කෙනෙක් අපකෙදේ සැක කරනවා. ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. ඒකට උත්තර බඳින්න බෑ. ඒකට අයිතිවාසිකමක් තියෙනවා. සැක කරන්න අයිතිවාසිකමක් තියෙනවා. නමුත් මේ සම්ප්‍රදාය කියලා කියන්නේ සංස්කෘතිය කියලා කියන්නේ හැදියාව කියලා කියන්නේ තන්නේ කරම මේ මේ බහුමත ටිකක් විතරයි. ඒ බහුමත නෙමෙයි අපේ හිතේ චර්යාව. හිතේ චර්යාව පේන්නේ හීනව දකින්න වෙලාව විතරයි. හීන දකින්න වෙලාව කිසිම බයක් නැහැ කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ කරන්න ඕනේ කරනවා. නමුත් අපි සිස්ටර් ලෝකයට ආවට පස්සේ අපිට හීනදී කරන දේවල් කරන්න බෑ. අනිතික බිව්වට පස්සේ මදේට පවතුනාට පස්සේ ඒත් සමහරු බයලජ්‍ය නැතුව වැඩ කරනවා. ඒ දේ බොන්න නැතුව කරන්න බෑ. ඒ නිසා ශිෂ්ට සමාජය කියලා කියන්නේ තද්ද බීමක්. මිනිස්සේ අද මේ මේ ලෝකේ තියෙන අසහන ටික ආතති ටික සියල්ලම මේ ශිෂ්ටාචාරය නිසා අපිට ඇතිවෙච්ච දේවල්. අද අපිට තියෙන මේ කිසිම ලෙඩක් කිසිම මේ මානසික අතහනයක් අපි වැද්ද වගේ තනියම කැලේටලා හිටියනම් අපට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ශිෂ්ටාචාරය හොඳ නැහැ කියන්න බෑ. හැබැයි ශිෂ්ටාචාරයේ ඉන්නවනම් ශිෂ්ට ලෝකේ කරන ටික ඒකට පක්ෂ වෙලා කරන්න. හැබැයි ඒ අනුමත කරන නිසා නෙවෙයි. සමාජයට කියනවා ඉස්සලා කිව්වා ලියුම දුන්නේ අත්තම්ම හින්දා. මම අත්තමට ගරු කරන නිසා මම ලියුම කියවනවා. that's it. තව පොඩ්ඩක් ප්‍රශ්න ප්‍රශ්න. ඕගොල්ලෝ සම්බන්ධයි. මයික් එකට තාම හොඳට නිසද්දව කතා වෙන්නේ. දැන් ටිකක් ඩිස්ටන්ස් කරන්න. ඔව් දැන් එතනට සම්බන්ධයි මේ සමාජීය ජීවත් වෙන එක ගැන මම ඉස්සෙල්ලා මේ අවුරුදු කීපයකට කලින් මම ඉංජිනේරින් ෆයිනෑන්ස් ඉකනොමික්ස් වම ඩිග්‍රියක් කරලා හිටියා. එතකොට ඒ ඩිග්‍රී එක ඩිග්‍රී දෙකක් කර කර ඉන්න ගමන් මේ මේක කරලා නම් සතුටක් නෑ මේ කරන දකින මිනිස්සු කරලා ඉන්න මිනිස්සු සතුටින් නෙමෙයි ඔක කරලා වැඩක් නෑ කියලා අතර දාලා මම මේ මොනද වෙනකක් බලාගත්තා. සතුටුන හම්බුනේ ඉතින් මේ දැන් මේ ලංකාවට ඇවිල්ලා කාමතුරු ගාවට යොපු ගුරුවරයා හම්බෙන හැමපාරම කියනවා ඩිග්‍රී කරන්නේ කවද්ද කියලා. එතකොට ඊට පස්සේ එක දවසක් මේ කේන්දර බලන කෙනෙක් කවට යන්ද කියලා මම යන්න කිව්වේ නෑ. ආ යන්න ගෙනියන්න ඕන යන් කියලා. මේ කේන්දර බලන මිනිහ කේන්දරේ බලලා මම මූට මේ ඩිග්‍රියක් නෙමෙයි මූට PhD එකක් කරන්න පුළුවන්. ඇරඹුට මේ ගුරුවරු විසයි කියලා. මේ මොනවාද මට තේරුණා ඒ කියපු දේ මම ඇත්තටම ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ හම්බෙලා රිට්‍රීට් එකට ආවේ මම ඒකවල තමයි මම ලැබුණේ ගුරුවරයෙක් කොහමරි දැන් මේ සමාජයේ කියනවා ඉතින් මේ මේ ඩිග්‍රී කරන්න ඩිග්‍රී කරන්න උසාවි ගුරුවරයෙක් කියන්නේ උඹෙන් මේ සමාජයට කරන්න සේවයක් තියෙනවා උඹට ඩිග්‍රී එකෙන් වැඩක් නැතුවද? හැබැයි උඹ ඩිග්‍රී එක ගෙවුවොත් මෙතන නැවෙන කට්ටියක් ඉන්නවා. එම් උඹ කියන දේ අහන්නේ උඹ ඩිග්‍රී එක විතරයි. උඹට උන් ඇහුවත් එකයි නැත්ත් එකයි. හැබැයි මේ උන්ගෙනත් අනුකම්පා කරන්න ඕනේ කියලා. ඉතින් ඉගෙන ගනි කියලා. මේ කොහොම ප්‍රහේලිකාව පොඩි. දැන් මේ ඩිග්‍රී කරන්න දෙපා. ඒ අස්සේ මේ මේ මෙහෙ දැන් බිස්නස් තියෙනවා. දැන් බිස්නස් බලන්න කියලා. දැන් මේ බිස්නස් බලද්දී ඉතින් මේ මම කරන දේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. ගොඩක් මිනිස්සුන්ට මේ බුදුහාමුදුරු කියනවා කන්න දෙන්න කියලා ඉස්සෙල්ලා කාලේ ඉන්නවනම් මිනිස්සු ඊට පස්සේ ධර්මයක් ගැන කතා කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ගොඩක් කට්ටිය යැපෙනවා. ඉතින් කල්පනා කරනවා දැන් මේ මේ මෙතන මේ ලංකාවේ ඉඳගෙන මේ හොදක් කරන අස්සයි තවමනට මේ මේ මේ විශ්වවිද්‍යාලය කියලා ඩිග්‍රී කරන්න යනවා. හැබැයි ඒ ගුරුවරයන් කියන නෑ ඩිග්‍රී කරපන් හැමෝම කියනවා. ඩිග්‍රී කරපන් ඩිග්‍රී කරපන් ඩිග්‍රී කරපන් මේ මොකෝ කරන්නේ? නෑ ඒ කියන්නේ මේ මේකට බඳුන් වෙච්ච තමන්ගේ හිතේ විශ්වාසය නැතිකම නිසා තමයි හැම කෙනෙක්ම අපිට උපදෙස් දෙන්නේ. යම් දවසක තමන්ට ආත්ම විශ්වාසය ආවනම් කවුරු මොනවා කිව්වත් තමන් යන්න ඕනේ පාර දානවා. ඉතින් ඒක නිසා අපිට අපේ විශ්වාසය පහළ වෙනකන් අපිට සබහාධාත්මයේ බලපෑම එනවා, කර්මයේ බලපෑම එනවා, ඍතු ගුණේ ආහාර සියල්ල බලපාන. කර්ම ශක්තිය විතරයි ඊට බලපාන. එදාට අපිට උත්තර දෙන්න කවුරක් ඇත්තේ නැහැ. නමුත් අපි කරගෙන කරගෙන යනකොට දවසක හැම හැම ශිල්පෙම හම්බ වෙන්නේ තමයි ආත්ම විශ්වාසය කියන එක එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කවුරු මොනවා කිව්වත් ඊගාට කරන්න ඕන දේ තමයි තීන්දුව කරන්නේ. තමයි. මම පැවිදි වෙන්න කිට්ටු වෙලා 26 දී විතර වගේ මට හිතුණා පැවිදි වෙන්න ඕනයි කියලා. නමුත් අවුරුදු 26 වෙනකන් ওই වගේ දෙත්කට දෙතෑවරලා මඩේ හිටපු ඉන්න වගේ භාවනා කරන කට්ටිය ළඟට යනවා පැවිදි වෙච්ච අය ළඟට යනවා සාර්ථකව ගිහි ජීවිත ගත කරන අයත් ළඟට යනවා අදහස් විමසනවා. කන්නේ කර පිසු ලෝකයක් තියෙනවා. කිසිම කෙනෙකුට උත්තර දෙන්න විදියක් නැත්තේ නෑ. එnde ende ende ende මට තේරෙනවා මේ ඔක්කොම තියදී පැවිදි වෙන්න ඕනයි කියලා. ඉතින් ඒ අතරමැද අත තියෙන තියෙන දේවල් හරියනවා. හැම පැත්තම හරියනවා. පස්සේ මේ මේ ඇමරිකන් ජාතික රාහුල් හාමුදුරුවෝ ගාවට යෝගාවචර රාහුල් හාමුදුරුවෝ හම්බෙන්න මම ඉල්ලඹ ගිය වෙලාවේදී මාර ඉස්සර කියපු ඩෙන්ටල් ડોක්ටර් මට කතා කරලා කිව්වා නහම ස්වාමීන් වහන්සේමක් ඇවිල්ලා ඉන්නවා ඔබේ වයසේ වගේ. ඔක්කොම අතහැරලා ඇවිල්ලා ඉන්නේ. ගිහිල්ලා මේ ගැන සාකච්ඡා කරලා. ඉතින් මම එකට යනකොට ඒ ස්වාමීන් වහන්සේ තනියම කුටියක භාවනා කරනවා දී කුටියක. මම දැක්කට පස්සේ මගේ දිහා බැලුවේ නිකන් ගෙට මීයක් කෙනකොට සර්පෙක් කෙනකොට කැරපොත්තෙක් කෙනකොට බලනවා වගේ. ඒ ගානට මල වාතයක් කරදරයක් කියලා මට තේරුණා. මොකටද ආවේ කියලා. ඒවා ඉතින් ඒකට වටපිට කතා කරන්න බෑනේ. ඊට පස්සේ මම කිලින්ම කතා කරලා කිව්වා මෙහිමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නක් තියෙනවා මේ සාර්ථකයි ජීවිතේ. හැබැයි මට හිතෙනවා මේ පැවිදි ජීවිතෙත් හොඳයි කියලා. ඉතින් මේ දෙකෙන් කෝකද කරන්න කියලා. ඉතින් හාමුදුරන්ට ඊට පස්සේ අර මීයා එතනම කක්ක කරනවා වගේ ඒ තවත් ගඳයි. ඊට පස්සේ දැන් මම එන විස්තරයක් කිව්වා මම ඉන්න නිසා ඒ කරන රස්සාව නිසා බරගානකට සේවයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේක දාලා යනවට කැමති නැහැ කියලා. දැන් මම මගේ චිත්‍රය අඳිනවා. මම කියන්නේ මේ ලෝකෙට නැතුවම බැරි කෙනෙක් කියලා ඒ හාමුදුරුවෝ නිකන් මූණ ගැත කරලා කියනවා මට මම ටිකක් කියන්න. ඔබ ඉන්න තැන ඔබ අසුනොත් ඔයිට වැඩි හොඳ මිනිහෙක් එయ్యෙතෙන්ට. උඹට උනන කුඹ කරගන්න කියලා. ලංකාව කියන්නේ සාරක්ෂිතාවේ තියෙන රටක්. උඹ හිතන තැන ඔබ නැති වුණාට ඔබ ගියාට පස්සේ ඔයිට වැඩි හොඳ මිනිහෙක් කෙනා ඔබ වැඩක් බලා ගන්න කියලා. මම එළියට ආවද මතකත් නෑ තල්ලු වුණාද මතකත් නෑ පස්සෙන් පස්සෙන් පස්සේ පතර ගිහිල්ලා මං අර දොස්තර මාතර ගිහිල්ලා ඊට පස්සේ මේ ආමතුරු ගාවට යවන්න එපා මොකද මම ගිය මගේ ආත්මය පුම්මු කරලා දැම්මා ගණ්ඩම දෙයක් නෑ මේ දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ ආපහු මීත්‍රිකල වැඩියා මම තාමත් ඒ සංසිකේ මම ගරු කරන ගතිය තියෙන වැන්දර බසිකන මට මතක නෑ ඕම කිව්වා මම කව ඔබ වහන්සේ කියපු උත්තරේ තමයි උත්තරේ ඔබට ආත්ම විශ්වාසය එනකන් හැම කෙනෙක් ළඟටම ගිහිල්ලා ආරක් කරන්නද මේක කරන්නද කියලා අහනවා. ආත්ම විශ්වාසය කියන්නේ ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි එකක්. හැම කෙනාම දැන් නසත්‍ර කරන එක නැගෙන ඒකෙන් ආත්ම විශ්වාසය එනවා. කරාට දන්න එක නැගෙන ඒකෙන් ආත්ම විශ්වාසය එනවා. මේෂන් වැඩ දන්න එක නැගෙන ඒකෙන් එනවා. එකෙකුටවත් නැහැ. ඒක නිසා මුතුරාජාන් වහන්සේ දිනේ වර්තමාන මොහොතට ආත්ම විශ්වාසය ගනි මම දැන් මෙතන ඒක නබෝ කලකින් සාතික කරන්න පුළුවන්. ඒකට ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. එකම ප්‍රශ්නේ විසඳෙන්නේ මොකද්ද? කිසි කෙනෙක්ගෙන් ඔපිනියන් අහන්න යන්නේ නැහැ. මොකද මේක ගලිය කෙටුව වගේ ෂුවර් නේ. එතකන් ඔය හැම කෙනාම අපිට උපදෙස් දෙන්නේ ඔක්කොම එන්නේ අපේ තියෙන මේ දුර්ලකම නිසා. පෞරුෂත්වයක් නැතිකම නිසා. ඒක ඒක පෞරුෂත්වය කියන එක ලේසි දෙයක් නිසා නෙවෙයි මම මේ කියන්නේ. සර්වජන් වහන්සේ ආලාරකාරාම උද්දකාරාම පුත්‍ර සංජය මර්ගාණ කරා ගියා. ඒගොල්ලෝ ඒ කාලේ හැටියට ලොකුම ලොක්කෝ. නමුත් එළියට වැස්සේ කිං කුසල ගවේෂී කිස කුසලෙනම් කීම කියලා මම හොයාගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තර නැහැ. එකයි කියන්න තියෙන්නේ Tamange හිතේ ආත්ම විශ්වාසයේ මදි තරමට හැම කෙනාම ඔපිනියන් දෙන්න වෙනවා. ඉතින් මේක සාමාන්‍ය බුද්ධාගමේ කියන්නේ ඉන්ද්‍රිය පරිපාකය. ඉන්ද්‍රිය පරිපාකයේ සිද්ධ වෙන්නේ ඥාන දශකයට යනකොට. එතකොට අපි මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ බල දශකයේ පහු කරලා තමයි ඥාන දශකයට යන්නේ ඥාන දශකයේ කියලා කියන්නේ 40 50 වයස. එතකොට ඉඳුරන් හොඳට මොහු කරලා ඉතින් ඒ වෙනකොට උඟ දෙනකොට ආත්මයක් නැහැ. එක්ක හිරේ වැටිලා එක්ක ලෙඩක් හදාගෙන මොකක් හරි කරදරයක්. ඒ වයසට එනකොට නම් තේරෙනවා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට තව කෙනෙකුට උපදෙස් දෙන්න තියා ඒ මනුස්සයටවත් වැඩි කරගෙන යන්න බංකොලොත් කාර්ය ලෝකේ ජීවත් වෙනවා. ඔක්කොම එකයි. ඕනම විශේෂඥයෙක් කතා කරන්න විශේෂඥාගේ ශිල්පිට විශේෂඥ වෙන්න පුළුවන් ගෙදර ගෑණි බණින්නේ මෙයාකට මනුස්සකම නැහැ කියන. ඕනම විශේෂඥයෙක් ගෙදර ගිහිල්ලා අහන්න බලන්න. ඒ ශිල්පිට නම් අන්තිමයි. හොඳයි. මේ මනුස්සකම නැහැ. චාලි චැප්ලින්ගේ ගෑණි කියනවලු මිනිහා ෆිල්ම්ස් හදන්න ජීනියස්. හැබැයි මිනිහට මනුස්සකම විතරයි නැත්තේ කියලා. පිරිමියෙක් නෙවෙයි කියෝකා කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ එහෙම කෙරුවේ නෑ. ඔක්කොටම අංග සම්පූර්ණ වෙලා දීලා තියෙන පොඩි තට්ටුවක් කියලා දෙනවා. දැන් මේ මොහොතේ ආත්මවිශ්වාසය ගනින් පුළුවන් තරම් ඒක වැඩි කරපන්. වැඩි කරනට ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජීය සියල්ලම විසදෙනවා. හිතුවටත් වැඩිය විසදෙනවා. ඔය උපදෙස් දෙන්නේ ඉන්න කිසිම කෙනෙක් කිසිම විදියකට සුදුසු නෙවෙයි. සුදුස්සට කියන්නේ අරහං කියන අරහය කියලා කියන්නේ සුදුස්සා. බුදුරජාණන් වහන්සේ සුදුස්සා අරහං ගුණය සිහිපත් කරන්නේ බුදුරජාණන්සේ මේ වැනෙන මඩ ඉන්නේ මඩේ හිටපු වැන ඉනි වගේ වැනෙන මිනිස්සු අතර ඉන්ද්‍ර කීලයක් වගේ ඉඳගෙන කියනවා මම දන්නවා මම දැක්කා මම කියන්නේ විශ්වාසයෙන් ඔබටත් එතෙන් එන්න පුළුවන් සතිය පිටුවා ඔය පුංචි පුංචි විදිහට මේ ප්‍රශ්න විඳන්නේ තොග වෙල දාමට බුදුරජාණන්සේ දාන්නේ සිල්ලර වෙනඳන් කරන්න යන්නේ ආර්ථිකයේද දේශපාලන සමාජ විද්‍යාව සියල්ලම gediya පිටිම සම්පාදනය කරලා දෙනවා හැබැයි ඒ කෙරෙන අතරේ තාම සැක තියෙනවා අංග සම්පූර්ණ වෙනකම්. උනාට පස්සේ තේනවා මේ බුදුජානනාංශයෙන් දෙන උත්තර දෙන්න කාටවත් බෑ. අඩු ගන්න විශ් කෙනෙක් බුදුජානනාංශයට අභියෝග කරන්නවත් එන්නේ නැහැ. මොකද හැම ශිල්පෙම දන්නේ කන දන්නා තමන්ගේ ශිල්පේ තියෙන බංකොලොත්කම. එයා දන්නා හොඳටම තමන්ගේ ශිල්පේ බංකොලොත්කම. අනිකට නම් හිතන්නේ මෙයා ලෝකෙටම ලොක්කයි කියලා. ලෝකෙට ලොක් හැබැයි ලංකාවට දෙවෙනියක්. මේකේ මෝඩකම තියෙන ඔපිනියන් ආහන්න යන එකගේ තමයි. මොනවද කරන්නද? පොඩ පොඩ බලන්න. ඇහෙන්නේ නැහැ. ඔයා කතා කරන සද්දය ඇහෙන්නේ නැහැ. ස්තුති සොල්වස්. හොඳයි අපි පැය නම් හමාර වෙගෙන යනවා. මේ ඉලන්දාරියක් ඉන්න මම වෙලා ගත්තේ නැත්නම් ඔයගේ ප්‍රශ්නකට වෙලා ගන්න ඕනේ මෙතන. කමන්නේ වෙන කෙනෙක් අහුවනම් බයිනවා මම. මේ කෙසේ නමුත් වෙන කාට හරි අපි සාකච්ඡා ඉවර කරන්න ඉස්සලා වෙන කියන්නේ කරන්න යමක් කියනවා කියලා මම දැනගන්න කැමතියි. එහෙම නැත්නම් අපි මෙතන පැය භාගෙ විතර වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාවට කලින්. දැන් එhmenan අපි මෙතනින් ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි ඊගාවට නැවතත් ධර්ම දේශනාවක් සඳහා මේ සභාවට රැස් වෙනවා. සිළු දිනාගම තෙරුවන් සරණයි.